අපි සාකච්ඡා කරේ මේ දක්වා නීවරණ යටපත් වෙනවා කියන්නේ මොකක්ද? නීවරණ තියෙනකොට සත්‍ය දැනෙනවා. නීවර තියෙනකොට සත්‍ය අමුතුවෙන් ඉගෙන ගන්න වෙනවා මේ සත්‍ය තමයි. ඔය ඉන්නේ නීවරණ එක්ක. තේරුණා නේද? නීවරණ නැතුණා මූකලයි අපිට. උත්තර තමයි අපි දන්නේ සත්‍ය. තේරුණා නේද? නැද්ද? භාවනා පුරුදු වෙන්න ඕනේ අර මූසලකම නැති එක වටිනාකම තේරුම් ගන්න. දැන් තේරුණානේ දැන් කොහේද මේ බුදුහාමුදුරේ කියන්නේ මොකද්ද මාර්ගය? මේ ආහාර නිරුද්ධ වෙනවා කියන්නේ ඕක තමයි. තේරුණානේ? කබලින්කාර ආහාරයන් උපස් ආහාරයන් නිරුද්ධ වෙනවා නිවරණයටපත් වෙනකොට ඉබේම. දැන් ඔයගොල්ලන්ට කබලින්කාර ආහාරය ස්පර්ශ ආහාරය නිරුද්ධ වෙනවා සමහර විට නීවරණ වලින් මනෝ සංචේතන ආහාර ඇඳිලා. නීවරණ වලින් හදලා දෙන මනෝ සංචේතන ආහාරයට බලයක් තියෙනවා. කබලිකාර ආහාර නිරුද්ධ කරනවා මනෝ සංචේතන ආහාර නිරුද්ධ කරනවා. නේ. උපකාර නිරුද්ධ කරනවා. තේරුණාද? එහෙම තමයි අපි සංසාරේ හදන්නේ. නෑ ඔයගොල්ලෝ ජීවත් වෙනවා කියන කරලා තියෙන උත්තර. මොකද්ද කරලා තියෙන්නේ? ඔයගොල්ලන් සතුටු වුණේ ඕන තැනක සතුටු වුණේ කොහෙද කියලා හොයාගන්න. හොඳට යහපත් වෙයි කුසල මූලිකව සතුටු වෙන්න පුළුවන්. ඉතින් කරලා තියෙන්නේ ඔව් මනෝ සංචේතන ආහාරය ප්‍රබල කරලා නීවරණත් එක්ක සමනකාර ආහාරය ඒ වගේම ඉස්පස් ආහාරය එනවා. එතකොට කුසල් පාස්තිකෝන් සතුටක් ලැබෙනවා. පින් වලින් සතුට වෙනවා කියන්නේ. ඔයගොල්ලෝ පින් කරලා සතුට වෙනවා. තවන්න පව කරලා සතුට වෙනවා. දෙකම සතුට. පව කරලා සතුට වෙන මිනිස්සුන්ට කියන්නේ මොකද මොකද ඔහොම මොකද ඔහොම ඒවා කරන්නේ. මත්පැන් බොන මිනිහ ගුණ අහන්න අපි නම් බොන්නේ. ඇයි ඒවා බොන්නේ? ඔබල දන්නේ නැහැ මේක කියලා. මේ මොකම අපිට වෙන්නේ මොකද්ද වෙන්නේ? උන් හිතෙන් නැති නිසා. තේරෙනවද? උන් හිතෙන් නැති වෙන නිසා නේද පොන්නේ. දැන් ඕක නැති වෙන්නේ නිකන් හිටියද? තේරෙනවද? කබලින් කතා කරන්නේ නිකුත් වෙනවා. මත් දැන්. ඒක තමයි සතුට. ස්පර්ශ කරන්නේ නිරුද්ධ වෙනවා කියලා කියනවා. විකෘති වෙනවා. නිවන පස්සේ ඒකනේ දැන් නිකන් වෙනදා හිටියේ ඔව් බොහොම සාන්තිකාරද මිනිහා මහා වීර්යයි. විව්වට පස්සේ විතර. ආය සූට් වැස්සට පස්සේ ආය සාන්තිකාර. දෙරණයි. දැන් ওই ටිකෙන් ওই වන්දිල් පද පහෙන් තමයි ඒ විචාර කරන්නේ. නරක පැත්ත. එහෙනම් නරක මනෝ සංචේතන ආහාරාගෙන මූල පහ තමයි පංචශීලී කියන්නේ. දැන් ඔයගොල්ලෝ නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලෝ සතුටු වෙන්නේ නැහැ. හරකේ පස්සේ මුවේ පස්සේ පන්නලා ඌට වෙඩි තියලා හරි ගහලා හරි මරන්න. නමුත් බලන්න කොයිතරම් ප්‍රීතියෙන්ද මේ කරගෙන හිටු කරන්නේ. නේද? නෑ. මුවා පස්සේ හරි පන්නගෙන යන වැද්දෙකුට හරි අලුත් වකුගාරයෙකුට හරි උන් හිතන් 30ද අර පන්නනකොට නෑ එහෙනම් ඔයගොල්ලන්ට උන් හිතන්නේ එහෙම ඒ වගේ නෑ සතු මල්ලා උන් හිතන්නේ නැති කරගන්නේ නමුත් ඇලුම් මෝස්තරයක් ගැන කතා කරනකොට ටීවී දෙලනාට්‍යයක් බලනකොට උන් හිතන්නේ නැහැ අච්චර හානියි මොකද සංසිඳ දෙන්නේ නැහැ තේරුණා නේද දැන් පංච වීලයේ කැඩිලා උන්දිත් දැන් ලැබෙනවා කියන්නේ සංසාරේ භයානක සංසාර. ඒ කියන්නේ පංච වීල ආරක්ෂා කරන්න කියන්නේ. හැබැයි පංච වීල ආරක්ෂා කරන්න පස්සේ දකින්න. ඒක පදනවා. දැන් පස්සේ දකින්න සුදුසු වෙන්නේ මම අර කියා දුන්නේ විදිහට නීවරණ හතරයටපත් වෙලා දැන් භාවනාවෙන් කරන්නේ මොකක්ද? දීන මිත්‍යයට බලය එනකොට තව පැත්තකින් පුහුණු කරන්න ඕනේ ඒ බලය දැහැගන්න පුළුවන් කණ්ඩායම. ඒ කණ්ඩායම කුසල මූලිකයි. කවුද ඒ කණ්ඩායම? ශ්‍රද්ධාව, සතිය, වීරිය, සමාධිය, මේක පංච ඉන්ද්‍රිය මේක බලය ගත්තොත් ඔයගොල්ලන්ගේ මේ වෙනකොට අනිත් ඉන්ද්‍රිය ධර්ම නිරුද්ධ. මොනවද? ඇස් කන් නාස ආදී ඉන්ද්‍රිය වලට අහු වෙන්නේ නැහැ. රූප පේනවා ගණන් ගන්නවා. ශබ්ද ඇහෙනවා ගණන් ගන්නවා. එහෙනම් දැන් පේන රූපේ කොහොඳයි නැත්නම් නරකයි. ගණන් ගන්නවා කියන්නේ. ඇහෙන ශබ්දය හොඳයි නරකයි. නමුත් දැන් සත්‍යයේ තේරුම් කරලා දෙන්නත් ඕනේ ඉන්ද්‍රියක් ඕනේ. මේ ඉන්ද්‍රිය අස්කන්න ආසාදී ඉන්ද්‍රියකින් සත්‍ය චතුරාර්ය සත්‍ය තේරෙන්න බෑ. නීවරණ ටික එනකොට ඇස්කන් ආසාදී ඉන්ද්‍රියයන් උගල නිකම්ම බලේ බලන. නිවන තියෙන තිබුණොත් විතරයි මෙයාට බලයක් ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනසට බලය දීන්නේ කොහෙද? නීවරණ තියෙනවා. දැන් බුදුහාමුදුරනේ නීවරණ යටපත් කරන මොනවද? එහෙනම් නිකම් මේ යටපත් වෙනවා අර ඉන්ද්‍රියට. බලය ගිලිහෙනවා. ඒ ගිලිහෙනවත් එක්කම බුදුහාමුදුරන්ට ඕනේ තෙවන ඇසක් උපදෝ. මේ සතිපට්ඨානේ හරහා. මොකක්ද මේ සේවනයස? ඒක තමයි සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා. මේවා ඉන්ද්‍රිය. මේ ඉන්ද්‍රිය කියන්නේ කරන්නේ වෙන් කරන එක. නෑ, චක්කු ඉන්ද්‍රිය කියන්නේ රූප වෙන් කරන එක. තේරුණා නේද? එහෙනම් මේ තේවන ඇසටයි තියෙන්නේ ඉන්ද්‍රිය පහෙන් බුදුහාමුදුරන්ට ඕනේ චතුරාර්ය සත්‍ය වෙන් කරන්න පුළුවන්. හරියට ප්‍රබලයි. ඒ හරියට මේ සේවනය ඇසකයි මේ ඉන්ද්‍රිය ටික ප්‍රබල වෙන එක තමයි නම් දෙකක් තියෙනවා. සද්ධා ඉන්ද්‍රිය ප්‍රබල වුණාම සද්ධා බල වෙනවා. ඒ වෙන්නේ ඔය සක්මන නම් සක්මන් භාවනා වැඩිපුර කිරීම. වෙන පූජා තිබ්බට වෙන්නේ. තේරුණා නේද? ඒ වෙනුවෙන් දාන දුන්නා කියලා වෙන්නේ. ඕවා ගන්න නැහැ. හැබැයි ගන්න දෙන්න ඕනේ වෙනම. මේක වෙන්න නෙමෙයි ගන්න දෙන්නේ. මතක තියාගන්න. මේක කරන්න සුදුසු පරිසරයක් හදාගන්න ගන්න දෙන්නේ. නැත්නම් පාරේ යන මිනිස්සුන්ගේ කරදර වෙයි. ඒක තමයි. මේක කරන්න ගියාම මහා කරදර. දැන් ඔයගොල්ලන්ට කරන්න පුළුවන් වුණේ ඉස්සර දන් දීපු එක. දැන් නෙමෙයි. ගියාට දන් දීමකින්ද දැන් මෙහෙම බණ අහලා මෙතන භාවනා කරන්නේ. ඔය බල්ලෙක් කපටෙක් කැවිදිනවා මොකක් කරන්නේ? කියනවා දැන් දැන් දන් දෙන්නේ නැතුව ගියොත් ධානේ අත්හැරලා මේකම කරන්න යන්න කරන්න පුළුවන් නම් හොඳයි. බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ කරන්න පුළුවන් නම් ඔක්කොම නවත්තලා කරන්න. නමුත් අපිට බෑනේ. බැරි නිසා අපි ටිකක් කරනවා අනිත් වෙලාවේ අරුචි කරනවා. ඒ කරන්නේ ඊගාවට නැත්නම් ජීවත් වෙනකොට මේක කරනකොට තව ආයෙත් කරදරේ. ඒ වගේ මේක අඩු කරන්නේ ආමිෂය. හොඳ ජීවිතයක් ලැබෙන්නේ හොඳ සංසාරයක් ලැබෙන්නේ ආමිෂය. ඒ ඒ ලැබිච්ච සංසාරයේ පින කියලා. තේරුණා නේද? ඒක නැති වුණොත් අපිට මේ ගමන ගෙනියන්න අමාරු වෙනවා දුක් කරනවා. දැන් ඒකට මිසක් මේවා කරන්නේ ඒකෙන් සත්‍ය ලැබෙන්නේ නැහැ. දෙකක්. විකල්පයක් තිබී. දැන් කොහොම ගියාට පස්සේ දැන් ඔයගොල්ලෝ මේ ඉන්දිය ධර්ම ටික දිනු කරගත්තාම බල ධර්ම වෙනවා. බල ධර්ම ටික තව දිනු වෙනවා. බල ධර්ම වලට සත්‍ය කියා දෙන්න බැහැ. චතුරාර්ය සත්‍ය අල්ලගන්න බැහැ. තව භාවනා කරනවා. ඔයගොල්ලෝ කරන්නේ දෙයක් නෑ මේ. එක භාවනාවෙන් ඔයගොල්ලන්ගේ මනස වෙනස් වෙනවා කියනවා. තව භාවනා කරනකොට බල ධර්ම පුජ්ජංග වෙනවා. අන්න බොජ්ජංග කියන්නේ බෝධි අංග. එනනම් බෝධිය කියන්නේ අවබෝධය. කුමක්ද අවබෝධය? චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕන අංග තමයි බොජ්ජංග. බොජ්ජංග කියන්නේ සති සම්බොජ්ජංගය, ධම්මවිජය සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය ඒ වගේම සමාධි සම්බොජ්ජංගය පෙක්ඛා සම්බොජ්ජංගය මම මේක ගැන පස්සේ විස්තර කරලා දෙන්නම් පස්සේ දවසට කොහොම හරි මෙන්න මෙතෙන්ට බුදුහාමුදුරන්ට වොමනා වෙනවා අර නීවරණ පහ එලෝල තීන මිද්‍යා කල්ලු කරලා දාලා සතියේ මේ දක්වා දිනු කරගන්න තේරුණාද මේ දක්වා දිනු වෙනකොට බොජ්ජංග ධර්ම හත සමතත්වයටපත් වුණොත් පත් වෙන්නේ විඥාන ආහාරය නිරුද්ධ කරගෙන. තේරුණාද? ඒකට ආහාර ආකරණ නිරුද්ධ. ආහාර ආකරණ නිරුද්ධ වුණා තමයි චතුරාර්ය සත්‍ය තියෙන්නේ. දැන් ඔන්නෝම පිළිවෙලකට ආව බුදුහාමුදුරේ කියන්නේ හිඳ පිළිවෙල දැනගන්න නැත්නම් පාර යන මිනිස්සු මෙන්න ඒ වගේ නරවක් කරනවා. අඬගහලා කියනවා මේක ලේසි ගමනක් කියලා බුවන් දන්නේ. ලේසි උනාට ගමන නෑ මේක යනවාද කියලා බලන්න. එතකොට ලේසිම මොනක් හොඳයි. දැන් මේ කියනකට වැඩිය ලේසි නම් හොඳයි. හැබැයි මේක වෙන්න ඕන. මේ පිළිවෙල යන්න ඕන. ඔයගොල්ලෝ දැනගෙන තියෙනවා මේකයි බුදුහාමුදුරුවෝ කියන ධර්මයේ කියලා. ඒක වෙනවනම් කවුරු කරත් තමයි. තේරුණාද? වෙන එහෙම නැතුව එක එක කියලා කියන එකක් පිළියම් ගන්න යන්නේ. එතකොට මහා හානි තමයි ඉතිරි ඉදිරියට දියුණු වෙන්න බෑ. දැන් මේකේ තේරි තේරි යන්න පුළුවන්. Tamanට තේරෙනවා මේ මේ යන්නේ මේ ගමන. නෑ කායින් හරි පොතකින් හරි අහලා දැනගන්න පුළුවන් මට වැරදිච්ච දැන් මෙහෙම ගියොත් තේරුණා නේද නැතුව ගියොත් කාට හරි අහු වෙලා යනවා එයා කියනකම් බලන්න එයා බොරු කියන අපි රවට්ටයි තේරුණා නේද අපිට ඥානෙකුත් නෑ හැකියාවකුත් නෑ බුදුහාමුදුරන් ඇත්ත හොයාගන්න දැන් ඔයකයි සමාජයෙන් අහක් වෙන්නේ දැන් ඔයගොල්ලන්ට මගේ මම කරන්න යන්න ඕන වලට උදා තේරුණා නේද මම කරන්නේ මේක මෙහෙම යන ගමනක්. ඔයගොල්ලෝ මහන්සි වෙනවා. ඒ ක්‍රමේ ගියා දුන්නා මහන්සි වෙන්න පුළුවන්. දැන් අද දවසේ මේ 10 හමාරයි ගාවට ආයේ මේකම කරන්න ඕනේ. මොකද දෙයක් නැහැ කරන්න. ඔය සක්මණේම විතරක් පුළුවන් ඔය වැඩේ කරන්න. හරියට දැනගෙන කරන්න. වෙන භාවනාවක් තේරුණානේ? මම එහෙම කිව්වේ ඇයි? ඔයගොල්ලන්ට සක්මන් කරන්න පුළුවන් කෙනා අනිත් භාවනා කරන්න වෙලාව නැහැ කියලා අහත් කරන්න එපා. ඒක කරගන්න. ඔය පියවර ඔය විදිහට යන්න. ඔය විදිහටම ඉස්සෙල්ලම කාමච්ඡන්දේ යටපත් වෙන ආරමුණ මේ භාවනා ආරමුණ ව්‍යාපාදේ ඊට පස්සේ පහලයක් යනකම් උද්දච්ච කුක්කුච්චය විචිකිච්ඡය මේකේ බලය රඳවගෙන ඉන්නවා. ඒක වෙන්න ඕනේ. ඒ අතරතුර බුදුහාමුදුරන්ගේ මේ සතිපට්ඨාන වර්තමාන අරමුණින් ඉඳලා අපි දන්නේ නැතුව අපේ මනසේ මෙච්චර කල් හැංගිලා හිටියේ චෛතසික පහ බල ගන්නවා. තේරුණා නේද? මේ බුදුහාමුදුරුවෝ බල ගන්නවා මේ අපි අතුලේ. මේ බල ගන්නලා ගන්න බල ගන්නලා යම් තැනකදී ඒගොල්ලන්ට බලය හරියනවා සතිය තමයි මේක බලවත් වෙන්නේ. අර තනි වෙච්ච දීන විද්දේ නෝනදා. හැබැයි සතියට බෑ කාමච්ඡන්දේ නෝනදා. එහෙම නෙමෙයි මේ. ව්‍යාපාදයේ වරකට බෑ මේ. තේරුණානේ? උද්දච්ච කුච්චේ ලෝකන්නම් දෙන්නේ. පහු වෙනකොට පුළුවන් මේ. රහතන් වහන්සේ වගේ කෙනෙකුට පුළුවන්. ආධුනිකයාට බෑ. ඒක ආධුනිකයා මේ එළවල ගන්න සතිය බලය ගන්නෙම තනි වෙච්චි තීන මිද්දේ වෙලාවේදීමයි. තේරුණා නේද? මේක ප්‍රායෝගිකව ඔයගොල්ලන්ට දකින්න පුළුවන් මෙන්න මේ වගේ ටිකක් අර භාවනා කරනකොට දැන් අධ්‍යක්ෂකව ඇති එහෙනම් දැන් භාවනා කරගෙන යනවා නිදිමත එන්න එන ගොඩා දැන් නිින්දයයි කියලා හිතෙනවා මෙන්න ශනිකව ඊළඟ හොඳට දීකල්පනායෙන් භාවනා කරනවා ආන්න ඔය මං කියන සිද්ධිය තමයි කරන්නේ තේරෙනවද ඒක ප්‍රායෝගිකව කරපුවාට විතරයි මේක මේක මොකද්ද කියලා තේරෙන්නේ ඔහොම තැන්නේ තේරුණා නේද? ඒ තැන වටින තැන. ඒකෙන් එහා කරන භාවනාව හොඳක් වටිනවා. භාවනාව නවත්තන්න බෑ. එතන එහා තියෙන්නේ බුදුහාමුදුරට ඕන ප්‍රදේශය තුලයි අපි මේ ප්‍රදේශය තුල මනස තියෙන්නේ පියවි තත්ත්වයේ නෙවෙයි. නින්දෙත් නෙවෙයි. නින්දයි පියවි තත්ත්වයයි අතර. එන සමාධිය කියන්නේ නින්දයි පියවි තත්ත්වයේ අතර දෙයක්. ඒ මනි සමාධියෙන් කරන දෙල්ලා ওই විදිහට ජීවිතත් කරන්න මහන්සි වෙන්න එපා බොහොම හලට යනවා. දැන් අපිට ඕන භාවනාවෙන් කරපුටි ඔක්කොම ඉහිච්ච කරන්න. ඒක තමයි බොරු. එහෙනම් මේ නීවරණ තියෙනකොට අපේ මනස වැඩ කරන දැන් මේ සමාධිය ගැන හොයපු පරිසර ඕන කරන්නේ. නීවරණ තියෙන මනසක් තියෙනවා නම් මේ මනස වැඩ කරන්නේ මූලයේ වැඩ කරන්නේ හර්ට් 13 ඉඳලා 40. තේරෙනවද? දැන් ඔයගොල්ලන්ගේ මූලයේ වැඩ කරන්නේ මේ වගේ ස්පීඩ්. මූලයේ කොච්චර වෙනින් වැඩ කරාද අනිවාර්යෙන් අපි ඔක්කොම වැටෙන්න ඕනේ. මූලයේ වේගය. සමස්ත වේගය. කම්පන වේගය. අ 13යි 40යි යනවා. කාට හරි වැඩියෙන් කේන්ති යනවා නම් 40ට කිට්ටු වෙනවා. නීවරණ බලගතු වෙන්න බලගතු වෙන්න 40ට කිට්ටු වෙනවා. නීවරණ වල බලපෑම අඩු වෙන්න අඩු වෙන්න එන 18 වෙන කිට්ටු. තේරුණාද? දැන් නිින්ද යනවා කියන්නේ 13ට කිට්ටු වෙනකොට තීන මිද්දියට විතරයි බලන්නේ. තීන මිද්දිය කරන්නේ වෙන දෙයක් නෙමෙයි අපි නිින්දකට දාන නින්දට දැම්මම නින්ද තියනවා ඒගොල්ලෝ අහලා තිනවා අඩ නින්දයි ගැඹුරු නින්දයි. අඩ නින්ද කියන එක කියන වෙලාවක මොලේ පරාසය වැඩ කරන පරාසය හර්ට් 4.7යි. තේරුණානේ? නීවරණ වැඩ කරන්නේ 13යි 40යි. අඩ නින්ද වැඩ කරන්නේ 4යි 7යි. එහෙනම් තීන මිද්දේට මෙච්චර කල් ඔයගොල්ලන්ට කරපු හේලම තේරෙනවා. දැන් පියවි තත්ත්වය 13 එහා එන්න එපා මොළේ වැඩ කරන්න. දැන් නිදිමත් තීන මිද්දේ කරලා දෙන්නේ මොකද්ද? ඔයගොල්ලෝ අඩ නින්දකට දාන්නේ. තේරුණානේ? මොළේ වේගය 13 ඉඳලා 8 වෙනකම් බස්සනවා කියන්නේ. ළමයට ඔයගොල්ලෝ ඉවරයි. තේරෙනවද? නීවරණ. පියවිද. පියවිතත්වයේ තියෙන නීවරණ. දැන් එහෙනම් දැන් බලන්න දැන් දීන මිත්‍ය කරන්නේ දීන මිත්‍යට බලය පතුරවන්න පුළුවන් මේ හර්ට් 13යි 7යි අතර බලයට හැබැයි කාමච්ඡන්දේ ව්‍යාපාදයට බෑ ඒක කියන්නේ තේරුණානේ දැන් කාමච්ඡන්දේ ව්‍යාපාදාදී අනිත් නීවරණ වලට බෑ. හර්ට් 13න් පහළ මොලේ වැඩ කරනකොට ක්‍රියාකාරී වෙන්න. එහෙමනේ. දැන් දෙන්නේ වෙන්න බෑ. දැන් කරන්නේ කාම මේ විදිහට තීන මිද්දේට එනකොට දැන් බුදුහාමුදුරෝ අර බල ගන්නවල සතිය බල ගන්නවලා තීන මිද්දෙන් බලය දැහැගෙන යන්නේ කොහෙටද කියලා. මෙච්චර කාල මොලේ වැඩ නොකරපු গুপ্ত පරිසරයේ නවතින. තේරුණානේ මොකක්ද මේ গুপ্ত පරිසරය? 13යි 7යි අතර. සමාධිය කියන්නේ මොකක්ද? සමාධියේ ඔයගොල්ලන්ට නිකන් නැටුම් නටන්න බෑ. නැටුම් අවසන්. නැටුම තියෙන්නේ හර්ට් 13 ඒ වෙනකන් තමයි නටන්නේ. දැනුත් තියෙන්නේ නැටුම. තේරුණානේ සමාධියක නැතුමක් නැහැ. මොලේ වැඩ කරන්නේ අඩු ස්පීඩ්. තේරුණානේ දැන් ඒකේ වැඩ කරනකොට ඊන මිත්‍යයට පුළුවන් සතිය දුර්වල වෙච්ච හැටි පණාලටම ඉඳලා තල්ලු කරලා එයාට බලය කරා. ඒ හින්දා ඕක අත්තර සමාධියේ ඉන්න කොටත් ඔයගොල්ලන්ට ඊන මිත්‍යයට බලපෑම් කරනවා. කාමච්ඡන්දයට ව්‍යාපාදයට බලපෑම් කරන්නේ නැහැ. තේරුණා නේද? ඒක හින්දා මැදදී නිින්දට වැටෙනවා. එහෙනම් අපි දක්ෂ වෙනවා කියන්නේ අමුතු විදියෙන් මූලයේ වේගය ඔය 7යි 13යි අතර පවත්වන එක තමයි භාවනාව. එතනින් වැඩි වුණත් භාවනාවක් නැහැ. අඩු වුණත් භාවනාවක් නැහැ. දැන් එතනින්ම තව රහසක් කියලා දෙන්න. අඩනින්ද තියෙන හතේනේ. ඔව්. ගැඹුරු නින්ද තියෙන 2යි 4යි. 4යි 7යි අතර අඩවි. දැන් භාවනා කරගෙන යනකොට මොකද වෙන්නේ? අඩ නිින්ද කියන්නේ මොකක්ද? සීන ලෝකය. අඩ නිින්ද කියන්නේ නිින්ද පිළිබඳ. ආ එහෙනම් දැන් බලන්න ඔයගොල්ලන්ට වෙන්න තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ භාවනා කරලා කොහොම හරි කාලයක් පුරුදු වෙනකොට සතිය දියුණු කරගෙන අර මොලේ වේගය 7යි 13යි අතර තියාගෙන ඉන්නවා. මේක කවදා අත්විඳපු තැනක් නෙවෙයි භුක්තයි. මේ මානසික தත්යේ භුක්තයි. මෙච්චර කල් මොලේ ගන්නට වැඩ කරලා නැහැ. ඒක තමයි සමාධිය. ඒ ඕන සමාධිය කෝක ඇතුලේ තියෙන. ධ්‍යාන දිනෙත් ඕකේ, අවිඥා දිනෙත් ඕකේ. දැන් ඔයගොල්ලෝ තවම ආධුනිකයි. ආධුනිකින්ද ඔය අතරතුර සතිය අඩු වෙච්ච වෙලාවට තියෙන විද්‍යට පුළුවන් තල්ලු කරගෙන යන්න අඩනින්දට. තේරෙනවද? අඩනින්දේ ඇතුලේ කියන්නේ හර්ට් 7යි 17යි අතර 4යි අතර තියෙන්නේ අඩනින්ද. අඩනින්ද තියෙන්නේ කිහිල්ල. තේරෙනවද නේද? දැන් මොකද වෙන්නේ ඔයගොල්ලෝ? ඔව් ඉස්සරහ පැයට නිින්ද ගියාම නම් හීන පේනවා ගැටලු වන්නේ දැන් මෙතෙන්දි සමහර විට සිහි කල්පනාවෙන් හීන පේනවා ඔව් අන්න උන්වතන තමයි බ්‍රහ්මයා ඉන්නේ. දෙවියා ඉන්නේ තොතමයි. ඒ දෙවියා රැයට ඇඳෙත් ඉන්නවා. තේරුණානේ? එහිඳ ඔය කතා කියන මිනිස්සු පස්සේ යන්න එපා සත්‍යෙන. බුදුහාඳුනාගේ දතුලාගේ සත්‍ය නෙමෙයි කියන්නේ. මේ දීනකට අවදි වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඔහොම අවදි වුණොත් හැමදාම ඔබට අවදි වෙන්න පුරුදු නැහැ. තේරුණා නේද? ඒක නිකන් ඔයගොල්ලෝ උදේ මුණ හොදනවා වගේ වෙන්නේ. නිකන් පොදු දෙයක් වෙනවා. එකම ඊනක අවදි වෙනවා. ඒ ඉන්නේ බ්‍රහ්මය කතා. එතකොට ප්‍රශ්න ඇහුවොත් ප්‍රශ්නේ තහ අර අඩමින් දෙන්නේ මිනිහාගේ උත්තරේ තියෙනවා. හැබැයි පියවි තත්ත්වයට වැඩි එකදීම ඇත්තා. ඒ තව පිරිසුදුනේ ටිකක්. තේරුණානේ? නමුත් මෙතන තමයි ධර්මයේ තියෙන වණ. ලොකුම බාධක. මේ බාධකේ ඕගොල්ලන්ටත් වෙනවා. මල පෙරේ දෙහි හැවදින් සරියුත් දාපම බය වෙනවා. ස්වාමීන් වහන්සේ බලවේ බලකම් කරන්නේ කියලා. ඒ අමුත්‍ය කියන්නේ හිමින් වෙන්නේ. අවගොල්ලන්ට අමනුෂ්‍ය භාවනාවට බලපාන්නේ. අමනුෂ්‍ය නෑ නෙමෙයි. ඒක ලස්සන. ඔව්. මේ වෙලාවේ හැදෙන්නේ මේ මේ අඩනින්දට වැටෙනවා. එතන සතිය පිටේව අමනුෂ්‍ය නැහැ. තේරුණා නේද? ඔයගොල්ලන්ට මේ කියා දෙන්නේ බැරි වෙලා හරි ඔතෙන් විහාරවලදී මේ මං කියන එක ගබරලිය කියන්නේ. භාවනාව අත්හැරලා ඇහැදේලා නේද? ඔක කොහොමද මොකෝ කියන්නේ අමනුෂ්‍ය. අන්තෝ ඉන්නවා කියන්නේ. නේද? ඔච්චර නම් ඉන්නේ. තේරුණා නේද? අපි මුලා වෙන තැන්නේ. මේවා තමයි මුලා. මේ තණ්හාවේ ගැට. මේ මෙතන බුදුහාමුදුරුවෝ පෙන්වන මාර්ගය කිව්වොත් සංහාර විමුක්තිය. දැන් ඒක වහක්වන්නේ මේ කොහෙන් කොහෙන් හරි. ඒකයි කරන්නේ. දැන් ඔය ගැන තේරුම් ගන්න. දැන් එතකොට ගොඩක් කර්ම කිව්වා. තේරුම් මෙතන මේ විද්‍යාත්මක දෙයක් මම කිව්වේ මේක ඇත්තක්. මේක නිකන් අයගෙන් නෙමෙයි පරීක්ෂා කරලා තියෙන්නේ. හොඳටම ධ්‍යාන ගැන පුරුදු වෙච්ච යෝගියාකට. ඉන්දියාවේ. තේරුණාද? ධ්‍යාන නෙමෙයි අභිඥා දින අය අරගෙන ඒගොල්ලන්ගේ මොලේ පරීක්ෂා කරලා දිනවා අකිලෙන් පරීක්ෂා කරන්න පුළුවන්. කඩනින්ද පරීක්ෂා කරන්න. යමුණු ඉන්දට අපේ පරීක්ෂණයට ගත්තේ. පොළොව. නිදා ගන්න දක්සයි. අර කැලින් ගහගෙන බලා ඉන්න එක තියෙන ඉන්න ගියා. කොයි පරපරේද වැඩ කරන්නේ කියලා නෙමෙයි ඔයලා තියෙන මිනිස්සුන්ගේ. ඊට පස්සේ ඉතින් පියවිදත් අපිට පරීක්ෂා කරා. මේ වගේ ඉන්නේ දාලා නමුත් ආරක් 7යි 1000 13 අතර පරික්ෂා කරන්න අපිට බෑ. මොකද හේතුව? අපි නෑ. අපි එහෙම පුරුදු කරලා නෑ. පුරුදු කරලා කරන්න ගියා මොනවාරි පියවි தත්වයට එන්නමයි හදන්නේ. එනවානේ දැන් පේනවනේ භාවනාවෙන් මොකද්ද වෙන්නේ? බුදුහාමුදුරුවෝ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? බුදුහාමුදුරුවෝ කියපු එක නෙමෙයි මම මේ කිව්වේ අවදාන්නේ. දැන් හොයාගත්තේ පරීක්ෂණය. මේක යෝගී පරීක්ෂා කරලා කරපු වැඩ. මේක බොරුවක්. මේක තමයි මේ. ඔයගොල්ලන්ටත් තියෙනවා. සමාජය කියන්නේ ඇත්තටම අඩනින්දයි පිරිසක්කේ අතන මානසික තත්ත්වය. තේරුණාද? මේ தත්ත්වය තුල ඔයගොල්ලන්ගේ සියලුම හැකියාවන් වැඩි වෙනවා. හැකියාවන් වැඩි වෙන්නේ බුදුහාමුදුරට ඕනද? නීවරණ නැති වෙනවා. තේරුණාද? ඒ හැකියාවල් පද්ධතිය තමයි ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ. ඔය ටික ඉතින් තව එහාට යනකොට මේක වුණා කියලා නෙමෙයි. මේකේ පුරුදු කරගෙන පුරුදු කරගෙන යනකොට කාලයක් යනකොට මේ කතාව දැනගෙන තියාගන්න. මේකයි වෙන්නේ කියලා වෙන්නේ කොහොමද කියලා බලන්න. එතකොට හරිනේ Tamanට අධ්‍යයක් තියෙනවා, රැවටෙන්න දෙයක් නෑ, අහගන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන්. දැන් ওই දෙක සඳහා සක්මනයි අපි භාවිතා කරන්නේ ආනාපාන සතිය. ඔය ඇත්ත. තේරුණානේ? වෙන නියෝම ඒ අසක්මන ගත්තා. ඉතින් බලන්න ඕන උත්සාහ කරලා දැන් මේ වෙලාවක් ගත්තොත් 10යි 40යි මේකද කෑම සාමාන්‍යයෙන් ගියේ 12ට විතර ඔව් එහෙනම් 12 වෙනකම් දැන් තියෙනවනේ කාලය නැවත අරකම කරා තට්ටු මාරුවට කරා කියන්නේ කෙනෙකුට අපහසු වෙනවා නම් ඉඳගෙන ඉන්න කෙලින්ම නැගිටින්න මේක පිටා වැටෙන්නේ නෙමෙයි පාට මේක ඒකින් වැඩක් නෑ දැනට තේරුණා නේද අනික අපහසුය දුක් විඳින මේ එක එක විදියට ඉරියව් වලට මේ ජිම්නාස්ටික් ඉගෙන ගන්නවා වගේ ඒවා කරන්න යන්නත් එපා. දැන් මොකටද? දැන් කවුරුහරි ඉඳගෙන ඉන්නවා දර්ශන ටික ආගෙන ඒ දැනෙන්නේ මොකද්ද අපි දෙනවා නම් කය නේද? මොකටද මේ භාවනා කරන්න කය නිරුද්ධ කරගන්න නේද? දැන් අරව නිකන් රඟපෑම් නේද බොරුවට කරන්නේ. ඒ කියන්නේ පුළුවන් විදියට හොඳ තැනට වඩා. තේරුණා නේද? දැන් රක්මන් කරුවත් මේක හදන්න පුළුවන්. ඔයගොල්ලන්ට ඉඳගෙන ඕන විදිහට ඉඳගෙන හදාගන්න. මිනිස්සු කියන ඒවා පිළිගන්න එපා. බුදුහාමුදුරුවෝ නෙමෙයි මේක කියන්නේ. ඒක එක්කෙනා පරිදි. තේරුණාද? මේ බුදුහාමුදුරන්ට ඕන ටික වෙන්නේ මෙහෙමයි. ඒක හරියට දැනගෙන නැත්නම් මේ කකුල් අමාරු ආතරයිටිස් කියන අය බේරෙන්න හදනවා මට කකුල් හමාරු බෑ භාවනා කරන්න බෑ කියලා. ඔය බොරුවන්නේ. දැන් කකුල් නමන්න කියන්නේ කවුද? බහන්න. වෙනවනේ. ඒක කියන්නේ ඒ මොකවද මොන්නේ ඕගොල්ලන්ට පහ විදියකට කරන්න. ඊට පස්සේ පුරුදු වුණාම ඔළුවෙන් හිටගෙන භාවනා කරන්න පුළුවන් කාලයක් තියෙනවා. දැන් නෙබැයි පුරුදු වුණොත් පුළුවන් වෙයි. එන්නම් ඒක හින්දා එතෙන්ට යනකම් පහසු විදියකට ගෙනියන්න. ඔය කියන්නේ වහන්නේ. මිනිසුන්ගේ වහන්නේ. තේරුණනේ? දැන් ඒව අහලා කාටවත් දිනුවක් වෙන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ මෙච්චර කාලේ හැමෝම ආමිෂයේ සත්‍ය දැක්කයි කියලානේ. කවුද දැක්කේ කියන්නේ? පරම්පරා හතක බලන්න පිටිපස්සට දැකගොනි. තේරුණාද? ඉක්මන් නෙවෙයි ධර්මයේ තියෙන්නේ මේ විදියට. ආමිෂය අත්හරින්න කොහොම මෙහෙම කරගෙන යනවා. දැන් ඔයගොල්ලන්ට මෙහෙම හිතෙන්ද හරි යෝජනාවෙන්ද හරි ඇහෙන්ද හරි තියෙන මේ යුගයේ තියෙන වටිනාකම කියන එක. තේරුණානේ? ඊට කලින් අපේ අම්මලා තාත්තලාට ඇහුන්නේ නැති යුගයේ මේකට අපි යුගයක් නෙමෙයි. එච්චරයි මෙතන කරු. තේරුණා නේද? අපි දක්ෂ වෙන්න ඕනේ යුගයේ ප්‍රයෝජනාරං දූ දරුවන්ට මේ ධර්මී ඉතුරු කරන්න. තේරුණා නේද? අපි මගේ ඇරියොත් මගේ ඇරියම තමයි. යුගයක් ඉවරයි. ඒක තමයි දැන් අපිට තියෙන්නේ. අපි වගා සංගාධි සමයේදී ඉන්නේ අපි ප්‍රයෝජන ගන්න ඕනේ හොයන්න ඕනේ හරියට කරන්න ඕනේ කරලා ඉතුරු කරන්න අධ්‍යයනයෙන් ටික ඉතුරු කරන්න එතකොට අනිත් අයට පහසෙන් මේ ධර්මයෙන් ඉන්න පුළුවන් නෑ උගලන්ට මෙච්චර දේවල් මෙහෙම ඉදින් කරපු එකේ මම ඒ ටිකක් කරන්න පුළුවන් මේ තේරුණානේ හැමෝම එක එකමුතුව කරපුවම හරියයි කාව උදේට මෙච්චර දෙයක් කරානේ මේකත් කරනවා. මේ එහෙම හැකියාවල මේවා කියලා ප්‍රාර්ථනා කරමින් දැන් නැවත ඒ 12 වෙනකම්ම මහන්සි වෙන්න කොටිමද ලොකුවට හිතන්න එපා. මේ දෙක විතරයි. ඒ සක්මන් කරන එකත් කරන්න ඉඳගෙන භාවනා කරන එකත්